නැත්නම් ඇතුළේනවා කියලා මෙනෙහි කරන්න. නැත්නම් ගන්නවා කියලා මෙනෙහි කරන්න. ප්‍රසවාස වෙනකොට ප්‍රසවාසය කියලා හෙලනොයි කියලා මෙනෙහි කරන්න ඕනේ. මේ මෙනෙහි කිරීමෙන් තමයි මේ පාලනය යටතට ගන්නෙ. ඒ නිසා මේක මෙනෙහි කිරීම නෑ. මේ විස්තර ඉදිරිපත් කරලා තියෙනවා. හොඳයි. මේක උපය ගන්න ගත්ත මහන්සිය කරන ගෞරවය තමයි මේක අමතක නොකර දිගටම අතවාසිය ගන්න ඕනේ මේ ලියුපෙක්නා විතරක් නෙවෙයි.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 ආයෙ නැගිලා භාවනා. ආයෙ කර කිල කිල. මේ තප්පර 30 ගණක් පෙන්නනවා මොකද අන්තිමට ගිහලා අම්මා ගොඩක්කට හේත් වෙනවා. හේත් වෙන අම්මා හෙල්ලෙන්නෙත් නැහැ තාත්තා හෙල්ලෙන්නෙත් නැහැ. අර පුංචි එක අවුරුදු 3 ඉඳගත්කම් උලෝ කරගිලා කිල වැටෙනවා. ආයෙ කරගිලා කිල වැටෙනවා. වැටෙන්නේ අන්තිමට ගිහලා අම්මා ගොඩක්ක වාඩි වෙලා පුදිය ගන්නවා. ඉතින් අපිට බෑ ඒක කරන්න මොකද අපි ලැජ්ජ බය දෙක නිසා. ඕන ඕන මගුලක් වෙච්චයි කියලා කොන්න එකයි තියෙන්නේ. ඒකට එක සාතිකයයි තියෙන්නේ. එකක් නෙවෙයි තුනක් තියෙනවා. සද්ධාවයි සීලයයි සතියයි කඩලා නැහැ කියලා තේරුම් ගන්න. මේ කැරගුණාට සද්ධාව කැඩෙන්නේ නැහැ. මේ කැරගුණාට සීලය කැඩෙන්නේ නැහැ. අන්තිමට මේ කැරගුණාට සතිය කැඩෙන්නේ නැහැ කිව්වොත් එහෙම ඌට කියසයකට ඕන්න උස්සල පොළවේ ගහපන්. මම තම්බන කන්නේ තම්බන කාපන්. බැදගෙන කන්නේ බැදගෙන කාපන් කියලා දීපු ගමන් ඔය මොනම නාඩගමක්වත් නැහැ. අපි පස්සරයක් දාම තමයි මේ ඇවිල්ලා රුට්ටු අල්ලන්නේ. දෙන්න ඕන ඕන දෙයක් කරලා කාපන් කියලා එන්නේත් නැහැ. ඒ නිසා ඒ කියන ওই කතාව නෑ ලිපියේ. ලිපියේ තියෙන තන්නේ කර මම බංකොලොත් වෙච්ච කන වැන්දුම් වෙච්ච ආහගෙන ඉන්න මිනිහටත් මුස්පේන්තු හිතන කතාවක් ලියලා තියෙනවා.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 අයියෝ වහිනකොට සතිය ගන්නවා. අයියෝ ඉතිලේනෝට සතිය කැඩනවා කියලා මේ බුදුජානක කියනවා මේක කෙලින් කරගත්තොත් හිමාල පර්වතය පලන්න පුළුවන්කම තියේදී මේ කුණු අවිද්‍යාව ගැන කුමන කතාවද කියන්නේ. එසා කරුණාකර අදහන්න. බැන්නම් අඩුවනේ සද්ධාව කඩන්න බෑ කියලා තේරෙන්න තේරුම් ගන්න හිතවිලි වල.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 නමුත් අර තේරෙන කෙනාට තේරෙයි මේ පළවෙනි උපදේශ පන්තියේ තියෙන උපදේශ වලින් එහාට මොනවත් ඕනේ ඒ ටික හොඳටම ඇදිනම කවදාකවත් ඇහෙන්නේ මේ කණෙන් ඇහෙනවා අර කණෙන් යනවා. ඉතින් ඒ නිසා කරන තියෙන එක නැවතත් කියවන්න. නැවතත් දෙන්න. ඒක කමඨාන් සුද්ධ කරලා දෙන්න ඕනේ.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 හොඳින් පොළවේ රළු ගතියක් වැලි වලින් නැගින ශබ්දයක් කකුල් වලට හොඳින් දැනුනි. පොළවේ ශීතලද දැනුනි. ඊට පසු පර්යන්ක භාවනාවට වාඩි වී වාඩි වුනිමි. හොඳින් හුස්මගෙන සිහිය පිහිටවා ආශ්වාස ප්‍රශ්වාස යනුවෙන් හුස්ම ගැනීමේදී ආශ්වාස හුස්ම රැල්ල හොඳින් දැනුනි. ප්‍රශ්වාස හුස්ම රැල්ල නොදැනේ.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 ඉතින් දෙයියොත් වඳිනවා. එතෙන්ට යනකන් නම් මේ කපුටොත් එහෙම නැත්නම් මේ මේ සත්තු හිතන් ගුලීලි පාන අනේ උඹත් යෝගාවචරයේද කිය. ඔය ඔය මේ බෝධිලු මර මෙහෙම මෙහෙම කරන්නේ. අනේ අකෝ උඹත් භාවනාකාරයේද කියලා. ඉතින් ඔක්කොමලා බෝධිලුම භාවනා තමයි මගක් දුරට යන ඔලු ඔල්ලලා ඉනවා. ආයෙ ටිකක් දුරන ආයෙ ඔලු ඔලු. ඉතින් පණ්ඩිත සාංශිකයන් කැමලියන් යෝගීස්ලා කියලා කියන්නේ. ඔක්කොම යෝගාචර එහෙමයි පාර කඩාගෙන යන්නේ යැහැටි ඉතින් hina වෙලා කරන්න දෙයක් නැහැ. එහෙම හරි කමන්නේ මේක කාගෙන හිටිය දවසට තේනවා කාබු පරිපෝක රඟ. එතැයි මේක නවක ගතියක් නේ කරුණා කරලා අපි සංසාරේ එක එක්කත් අලුත් නැහැ.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 අවසානයේ ඊයම් පාටට යමක් දිස් වූ අතර ආලෝකය සමව පැවතුණි. කය නිශ්චලය. මේ తත්වය පහදා දෙනසේක්වා. වහන්සිට නිදික් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. මේක තමන්ගේ භාවනාවට අස්සසිල්ලක් දියුණුවක් අත්වලක් කියලාද පේන්නේ. එහෙම නැත්නම් කරදරයක් බාධාවක් කෙනහිල්ලක් වගේද පේන්නේ කියන එක කිව්වොත් නම් උපදේශයක් දෙන්න පුළුවන්.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 සතියෙන් ආනාපානය කරන්න ලෑස්ති වීමක් වශයෙන් පෙරහුරුවක් වශයෙන් මොන වගේ ලකලෑස්ති වීමක් කෙරුවොත් උදව්වක් ආධාරයක් අනුග්‍රහයක් වෙයි කියලා දෙහිතෙන්නේ. ඒක තව තවත් ඉදිරියට කරගෙන යන්න ඕනි කියලා හිතෙනවා. ඔව් ඒක අදිෂ්ඨාන ශක්තිය කොහොඳයි. ඉතින් ඒක කරන්නවත් ඕනේ, නිජපතා කරන්න ඕනේ.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 අනිත් වගේ මූලික කරුණු සකස් කරලා දෙන්න යෝගාවචරයට සාමාන්‍ය බුද්ධිය නැත්තම් භාවනාවෙන් හදන්න බෑ. ඒ නිසා උදව්වක් ඉල්ලනවා නම් ආධාරයක් ඉල්ලනවා නම් උපදේශයක් ඉල්ලනවා කියන්නේ තියෙන්නේ භාවනාව ඔහොමයි. ඒකට අනුග්‍රහ කරන්න සප්පාය කරනු සලසලා දෙන්න. ඒක කිරිවදින ගොයමක් බලාගෙන ගොවියෙක් වගේ පහසුකම් ටික දෙන එක තමයි කරන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. নমස්කාර වේවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ, ත්වන් සරණයි. මම ආදුනික යෝගාවචරියෙකු වෙමි. මම ආනාපාන සති භාවනාව කරමි. ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා සිටින විට දකුණු නාසයෙන් වාතය ඇතුල් වීම සහ පිටවීම දැනුනි. ආශ්වාස ශීතලයටත් ප්‍රශ්වාස උණුසුමටත් යන බව දැනුනි.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 එතකොට වරක වේදනාවට යන මේක දැන් වැඩි වෙනවා නැගිටින්න වෙනවා බය වෙනවායි කියනවා. නමුත් තාම ආනාපානෙ තියෙන. ඒක පුරුදු කරපු කෙනාට උග්‍ර මේ වේදනාව තියේදී මූල ධර්ම වශයෙන් තේරුම් ගන්න පුළුවන්. පේන්නේ නැතුණට මේලා හුස්ම තියෙනවා. නැත්නම් මැරෙන්න eBay ඒක නිසා මේ වේදනාව අස්සේ මට බැරිද බලා ගන්න කියලා. ඊට පස්සේ ඔය ගෙවන් වේගෙන එනකොටත් නැවත හිත ඉබේම ආනපනට එන්න ඉස්සලා තමන්න දැනගන්න පුළුවන් මේ වේදනාව තුරන් වේගෙන යනකොට ලොකු අධිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා. ලොකු චිත්ත ශක්තියක් වැඩෙනවා. අන්නේ චිත්ත ශක්තිය දෙගුණ දෙගුණ වෙනවා. මේ වෙලාවේදී මග ඇරලා ගිය නොපිනී කිය ආනාපානෙට.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 ගෞරවනීය ස්වාමීන් වහන්සේ අරමුණ මෙනෙහි නොකර යන එක තමයි වැඩියෙන් හොඳයි කියලා. ඉතින් එහෙනම් නැගිටලා ඒ වෙලාවට යන්නේ මොකටද එහෙනම්? ළඟ ඉඳන් ඩොක්ක කනින්න ඕනේ ඉතින් ඕක දන්නවනම් මොනවද අහන්නේ මේ? ඊට පස්සේ අහනවා දැන් මං යඟිටලා ගියා දැන් මං හොඳද සෝක්ද ලස්සනද කියලා. කංගඩිය පැලෙන්න ගන්නවා. නෑ ස්වාමීන් වහන්සේ තව දිග තවත් උඩට කරන්න ඕනද කියන එකයි. කරන්න ඕනේ නේ නම් කියන්නේ දැන් මේ වඩා හොත්තන්ට යනකොට ආයි ගෙදර යන්න ඕනේ. කබල liver පයින්න ඕනේ. කල කෙනෙමි නිසත් බව ලැබගන්නේ දුක කෙනෙ මේ සතර ගෙවන්නේ. ඉතින් ඒ වෙලාවේ හම්බෙච්චලා ඉල්ල පුදිය ගත්තාම හරිනොයි. මේ තරම්ම නැද්ද මේ උකුරු පස පැත්තත් තරම්වත් මුලයක්. මේ අමාරුයි යන්නම් උසලා තිබ්බට පස්සේ ඒක බර බහ දිලා ගෙදර ගිහිල්ලා අහනවා දැන් මම තියලා ආවා කමක් නැද්ද කියලා. අයියෝ. දැන් තේරුණා කියලා හිතනවද? දැන් තේරුණා ස්වාමීනි. මොකද්ද තේරෙන්නේ? දිගටම කරගෙන යන්න ඕනේ ඒක මේ නවත්තන්න. ඇති අන්දන් තියෙන මොලේ ඇතුලේ මොනවද එකක්. මේ සේනගේ ඉස්සරහා බැනුම් අහන්න දිනු වුණා බලන්න මෙච්චර අර ප්‍රශ්නේ අහන්නේ කියලා තියෙන්නේ මේ අනායාසයෙන් සිටිනන සතියද හොඳ නැත්නම් තටමනාව ආරුවෙන් ආයාසයෙන් ගන්න සතියද හොඳ කියලා වෙන ප්‍රශ්නේ උත්තරෙත් එච්චරයි.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 විදිනකොට කයට හිත යනවා. ඒ තොරතුරු නාලිකාවන් විවෘත වෙන්න පටන් ගන්නවා. උලුවාන්තරම් මේක බලන්න බලන්න බලන්න පුදුමාකාර අදිෂ්ඨාන ශක්තියක් එනවා. මේ සතිය කවදාකවත් නිෂ්ප්‍රභා කරන්න බෑ. එන අත්දැකීම් ප්‍රකෘති නැත්නම් භූතතෝ වශයෙන් වෙන දෙයක් නම් තමන්න තේරෙන පටන් ගන්නවා මේවා අපි කොච්චර අවුල් කරන්න ගියත් මේක වැඩ කරන්නේ චිත්ත නියාමයකට.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 එතකොට හොන්දටම විශ්වාසයි කොහෙවත් හිත පිට යන්නේ නැහැ. හද්ද වලට දුවන්නේ නැහැ. වේදනාවට දුවන්නේ නැහැ. මේ ආනාපානෙම নিমগ্ন වෙන්න පටන් ගන්න නිසා තව ටිකක් ඉන්නේ নিমগ্ন වෙනකන් ඒකත් එක්ක යාදනකයි යන්න ආරයි. ඊට පස්සේ මුළු මැෂින් එකම ඔටෝ පයිලට් එකෙන් දානවා වගේ වැඩේ යන්න ඇරලා නිකන් ඉන්න පුළුවන්. එතකොට ඉබේම භාවනාව නැත්නම් සක්මන අනායාසයෙන්ම වෙන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පර්යංකයේ හිඳ ආනාපාන සතිය වැඩි වෙමි. ටික වේලාවක් ආශ්වාස ප්‍රශ්වාස බලමින් සිටින විට හුස්ම රැල්ල කෙටිවිනි. එමෙන්ම පටන් ගැනීමට වඩා හුස්ම රැල්ලේ බර අඩු බවක්ද සැපීම එතරම් තදින් නොවන බවද දැනිනි. අත් දෙක පළමුව සැහැල්ලු විනි. අත්වල අත්වල දෙකෙහි ගැටීම නොතෙරිනි. මා පොළවේ ගැටීමද පසුව නොතේරුනි. කය සැහැල්ලු වී ඇඟේ හැඩයත් නැති බව තේරිනි. එක වේලාවකින් මා ඉදිරියේ රූපයක් වරහන් ඇතුළේ ඉදිරියෙන් දොර ජනෙල් ඇති ගයක් පෙනිනි. රූපයක් මිස් කියා මෙනෙහි කළ ක්ෂණයකින් එය නොපෙනී ගියේය.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 හෙමින් සක්මන් කරද්දී හිත නිතර පිට ගියත් වේගෙන් සක්මන් කරද්දී අරමුණ පිට නොයයි. ස්වාමින් වහන්සේ සක්මනේදී পায় ඔසවනවා තබනවා විට ඇලවෙන ගතියක් තිබේ. පය ඔසවා තබන විට විලුඹුව පළමුව පොළවට වැදී පසුව ඇඟිලි පෙදෙස වදින බව මට දැනේ. පයට තද ගොරෝසු බවද සමහර තැන්වලදී සීතල බවද දැනේ.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 ආනාපාන සති භාවනාව. වැඩසටහනේ හතරවන දිනේ වන අද දින උදේ 4:45ට ආනාපාන සති භාවනාව සඳහා tempත් වීමි. මම මෙතනයි මෙනෙහි කොට උඩුකය වෙත අවධානය ගතිමි. ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රමුඛ දැනුණු අතර නාසයේ කෙළවර වෙත සතිය පිහිටුවෙමි. දිගු ආශ්වාසය ප්‍රාශ්වාසය අත්ින්දෙමි. ආශ්වාසයේදී වායු ධාරව නාස්පුඩු දෙක හරහා ඇතුළු විය.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 ආනා පානස් නාසිකාග්‍රයෙන් ගැනීම තවදුරටත් අඩුවිය. ඊතා සුළු වැදීමක් පමණක් දැනුනි. පසුව ඒද නොදැනිනි. දැන් සතිය තැබීමට දැනෙන තනක් නාසයේ නැත. මේ නිසා සතිය මුහුණ ඉදිරිපිට නවතා ගතිමි. සතියට ආරක්ෂිත ස්ථානයේ නාසය තිබුණ තැනට ඉදිරියෙන් බව හේතු ගන්නමින් සතිය එලෙසම රඳවා ගතිමි.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 ක්‍රියාවට පස්සේ වුණත් හිත විසිරෙන්නේ නැහැ කියලා බලාපොරොත්තු වෙන්න එපා. විසිරුණත් වෙනදාට වැඩි එක හුස්මක් වැඩිපුර බලන්න පුළුවන්ද කියලා පුළුවන්නේ හුස්ම කීයද මේ විසිරෙන්නේ නැතුව බලන්න කියන එක මිනුම් කෝදුවක් කරන එක එක එක එක පොඩ පොඩ වැඩි කරන්න ගියාම සක්මණියානිසංශ පරියන්කයට ගැනීම තමයි මේ වෙලාවේදී කරන්න තියෙන උපදේශය.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 එතකොට තමන් බුදුජාන් වහන්සේ දේශනා කරන්නේ ඡන්ද මූලකා සබ්බේ ධම්මා. තමන් කැමති දේට තමයි හිතයන්. හිතවිලි වලට කැමති නම් හිතවිලි වැල් නොකඩී යනවා. ආනාපානයට කැමති නම් ආනාපානෙ වැල්නු කැඩී යනවා. ඒ නිසා මේ නතර නැටිල්ලෙන් මම යා කවුද කියලා බලගන්න. කෙලෙසිටවයි අදී. ඉතින් ඒ විදිහකින් මැරෙන්න වුණොත් ඉතින් කොහෙට හිතයිද කියලා හිතා ගන්න පුළුවන්. ඒ නිසා ඡන්ද මූලකා සබ්බේ තමයි. ඇටෝ මේසක් වගේ තියෙනවා. තමන් බෙදාගන්න කැමති දේ තමයි. මේසෙම කන්න බෑ. ඒත් පුළුවන් නම් හොඳයි. ස්වාමීන් වහන්සේගේ තව තව කොටස් දෙයක් දීලා තියෙනවා. නෑ නෝ දිග දිග කොටස් කර කර ඉන්න බෑ. ඔය කියපු ටික ඉවරයි. ඔයිට වැඩි දිගට ආය නඩු ගන්න වෙලාවක් නැහැ. දැන් ඉතින් වෙලාව නඩු වෙලා අහන වෙලාව ඉවරයි. ඒ දිගට ලියන්න එපා. මට එක පරියන්කයක විස්තර දෙන්න තමන් හොඳයි කියන.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 තව ඉදිරියට ප්‍රශ්නයක් වෙයි වයසට යනකොට. ඔය දැනට නම් ඕක ප්‍රශ්නයක් නෑ. ඕම යා ඉස්සරහට යනකොට වම තියෙනකොට දකුණ යන්නේ. බෝම්බේ බලනකොට කල්කටා තමයි වෙන්නේ. ඕම යන්කෝ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒකට අපි විනාඩි 15ක් විතර වැඩිපුර අරගෙන තිනවා මේ ප්‍රශ්න සියල්ලම හමාරයි මම හිතන්නේ.